ඊළඟට චන්දන මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. තණ්හාවයි නිකාන්ති තණ්හාවයි කියන්නේ එකම දෙයක්ද ඒක දෙකක්ද කියලා ඒක වෙනස පොඩ්ඩක් දැනගන්න ඕන. මෙහෙමයි. තණ්හාව එකමයි. හැබැයි තණ්හාවේ ප්‍රබල අවස්ථාවක් තමයි නිකාන්තිය කියලා කියන්නේ. නිකාන්ති කියලා කියන්නේ හරියටම උදාහරණයකින් කියනවනම් දැන් අර මේ ඔය සත්තුන්ගේ මූණට ලයිට් එක අල්ලුවාම පස්සේ ගිනි කන වැටෙනවා කියලා කියන්නේ. එහෙමයි. එතකොට නිකන් නිනව නැතු යනවා. අන්න ඒ වගේ අපේ මනසේ යම් යම් මනෝභාවයන් දැඩිව මතුනහම අපිට නිකාන්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ නිකන් අර ගිනි කන වැටුණා වගේ නිකන් නිනව නැතුව ගිහිල්ලා ඊට පස්සේ අපි අර ඔළුව හැරිච්ච අතට යන ගතිය. නිකන් හොඳ නරක යහපත අයහපත තෝරගන්න බැරි වෙන මට්ටමට නිනව නැති වෙන මට්ටමට අර ප්‍රශ්නාව වැඩි වෙනවා. ඒක තමයි තෘෂ්ණා නිකාන්තිය කියන්නේ. එහෙමයි. දේවන් සර්ණසම්. තෘෂ්ණාවෙම ප්‍රබල අවස්ථාවක්. එහෙමයි.